භද්ද භික්ඛු සම්මා විහරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකෝ අරහං තේහි අස්සාති පින්වත්නි අදත් පෝයදා ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැම දිනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. අද දේශනාවට ගත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ කරන ලද දේශනාව බෞද්ධ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ සුභද්‍ර කියලා පරිබ්‍රාජකයෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න පැමුණා. මේ සුභද්‍ර පරිබ්‍රාජක කියන්නේ කවුද කියලා ඩිංගක් විස්තර කරලා දෙන්නට ඕන. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සහෝදරයෝ දෙන්නේ කුඹුරක් වැපුරා. මේ වැඩිමහලු සහෝදරයා ඒ බුදුරජාණන් වහන්සේ දකින්න යමින් බණහමින් ඒ වගේම දන් දෙමින් ඊ타ත්ම ශ්‍රද්ධාවන්ත වාසය දැන් මේ කුඹුර හැදිලා ගොයන් හැදිලා හොඳට මේ පී දෙන්න කිට්ටොයි ගොයම් බණ්ඩි තියෙන වෙලාව ඒ වැඩිමල් සහෝදරයා කිව්වා අපි මේ ගොයම් බණ්ඩි පළලා ඒවැය තියෙන සාරය අරගෙන බුදුරජාණන් වහන්සේට දිය නුමුසු කිරිපත් දානයක් දෙමු. මල්ලිට යෝජනා කළා. මල්ලි ඒකට කැමති වුණේ නැහැ. අපේ කුඹුර විනාශ කරන්න එපා කියලා කිව්වා. ඉතින් අයියා මොකද කරන්නේ දෙන්න එක කතා වෙලා මේ කුඹුර දෙකට බෙදාගත්තා. දැන් වැඩිමහල් සහෝදරයාගේ කුඹුර පීදෙන්න දැන් ඔන්න මෙන්න කියලා සේවකයෝ දාලා ගුවන් බණ්ඩි පළල ඒවා තියෙන සාරේ අරගෙන ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේලාට දියනමුසු කිරිබද්දානයක් හදලා පූජා කරනවා. ඉතින් මේ කුඹුරේ බණ්ඩි පළලයි සාරේ ගත්තට මේ තනත්තාගේ ශ්‍රද්ධා බල මහිමයත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ගුණමහිමයත් නිසා අර මල්ලිග කුඹරට වැඩිය හොඳින් මේ කුඹර පැහැදුනා. ඉතින් මේ තනත්තා ගෝයන් කපන දවසේ ඉඳලා තමන්ගේ කුඹුරෙන් නව වාරයක් දන් දුන්නා. මෙහෙම දන් දීලා අවසන් වෙලා පදමුත්තර බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා ස්වාමීනි මම මෙච්චර දවස් මේ මේ විදියට දන් දීම් දාන පින්කම් සිද්ධ කළා මම මේකෙන් අන් කිසියමක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි බුද්ධ ශාසනයකදී ප්‍රථමයෙන්ම ධර්ම අවබෝධ කරගන්න ඉතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැලුවා මේ තනත්තා ගැන. මේ පළවෙනි ආත්ම භාවයේ නෙවෙයි ඊට කලිනුත් බොහෝ පින්කම් කළා තියෙනවා බැලුවහම දකින්නට ලැබුණා මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැනදී ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ඔබට ප්‍රථමයෙන්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා විවරණ දුන්නා. අන්නේ තනත්තා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් මහත්මයා උන්වහන්සේගේ ප්‍රාර්ථනා වලට අනුව මේ බුද්ධ ශාසනයේදී පළමුවෙන්ම ධර්මාභෝධය ලබා ගත්තා. මේ අනෙක් සහෝදරයා තමයි සුබද්ද පරිබ්‍රාජක කියලා කියන්නේ. අර ප්‍රථම හැටියට දාන නොදුන්නත් එයත් නොඑක ආකාර පෙන්දහම් කරගැනීමෙන් තමයි මේ සංසාරේ ඇවිදගෙන ආවේ මේ සුභද්‍ර පරිබ්‍රාජක වශයෙන් ඉපදුනේ එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සහෝදරයා සුභද්‍ර පරිබ්‍රාජකයා දැන් මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන දවස සුභද්‍ර පරිබ්‍රාජකට අහන්න ලැබුණ දැනගන්නට ලැබුණා ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් තථාගතෝ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නේ ඊතා කලාතුරකින් ඒක ඊ타ත්ම දුර්ලභ එකක්. ඒ බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පානවලු මේ ආරංචියක් දැනගන්නට ලැබුණා. මේ බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න නොයෙක් සැක තියනවා මට. යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දකින්න කියලා මේ පිරිනුවන් පාන දවසේ දවල්ද රාත්‍රියේද කියන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් හිතන හැටියට අඳුර වැටුණාට පස්සේ වගේ වෙන්නට ඕන. මේ කුසිනාරානුවර උපවත්තන සාලවනයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩෙන්න අවස්ථාවේ එතෙන්ට පැමුණා. ඇවිල්ලා ආනන්ද හාමුදුරුව හමු වෙලා කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ හමු වෙන්න නෑ සැකයක් තියෙන ਵਿਚාරන්න. ඉතින් ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කළා සුභද්‍රය දැන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට ඊටමත් වෙහසයි ඔය කතා කරනවා කියන එක දැන්. ඊළඟට දෙවෙනි වාරෙත් සිල්ලුවා. ආනන්ද හාමුදුරුව දෙවෙනි වාරෙත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වාරෙත් අවසරය ඉල්ලා බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. තුන්වෙනි වාරෙත් ප්‍රතික්ෂේප කළා. මේ ආනන්ද හාමුදුරන්ගේ සුබද්ද පරිබ්‍රාජකගේ කතාව බුදුරජාණන් වහන්සේ දිව කණින් අසාරයි. ආනන්ද හාමුදුරන්ට නියම කළා ආනන්දය සුබද්දට එන්න දෙන්න. සුබද්‍ර මාව මෙහෙසටපත් කරන්න නෑ කියලා. ඊළඟට තමයි සුබද්‍ර පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නට අවසර ලැබුණා. බොහොම සතුටෙන් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා යේමේ භෝගෝතම සමන බ්‍රාහ්මනා සංගිනෝ ගනිනෝ ගනාචර්යා ඥාතා යතස්සිනෝ සාදු සම්මතා බහුජනස්ස තෙය්‍යති මේක දල වශයෙන් තේරම මවත් ගෞතමේනි දැන් මේ ශාස්ත්‍රූරෝ ඉන්නවා පූර්ණෝ කස්සප මක්ඛලේ ගෝසාලෝ අජිතෝ කේසකම්බලෝ පකුදෝ කච්චායනෝ සංජයෝ බේලට්ඨ පුත්තු නිගණ්ඨෝ නාථ පුත්තු මේ ශාස්ත්‍රෝරු 6 දෙනෙක් ඉන්නවා. මේ අය ඊටාම ජනාදරයටපත් වෙච්ච අය. ඒ අයගේ ශිෂ්‍ය ගෝලය බොහෝම ඉන්නවා. ඉතින් බොහෝ දෙනා මේ අය හොඳ ශාස්ත්‍රෝරු කියලා හිතන් පිළි අරගෙන තියෙනවා සාදු සම්මත. ඉතින් අහනවා මේ හැමදෙනාම තමන්ගේ ඒ දේශනේට අනුව ධර්මය අවබෝධ කළාද? එහෙම නැත්නම් හැමදෙනාම අවබෝධ කළේ නැද්ද? එහෙම නැත්නම් ඇතම් කෙනෙක් අවබෝධ කළාද? ඇතම් කෙනෙක් අවබෝධ කළේ නැද්ද? ඒ පූර්ණ කාශ්‍යප ආදී ශාස්ත්‍රවරුන්ගේ ධර්මය නෛර්යානිකද මේ කියන ආකාරයට ඒගොල්ලෝ ධර්මයේ අවබෝධ කරගෙන වාසය කරනවා. තින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලංසුභට්ට. සුභද්‍රේ එවං වැඩක් නැහැ චිත්තතේ තං ඒවා තිබුණා. සබ්බේතේ සකාය පටිඤ්ඤාය අබ්බඤ්ඤන්තු සබ්බේවන අබ්බඤ්ඤන්තු ඒ හැමදෙනාම අවබෝධ කළාය හැමදෙනාම අවබෝධ කළේ නැත එහෙම නැත්නම් ඇතම් කෙනෙක් අවබෝධ කළාය ඇතම් කෙනෙක් අවබෝධ කළේ නැත ඒවෙන් තේරුමක් නැහැ වැඩක් නැහැ සබද්දේ ධම්මං තේස බද්ද දේශිස්ථාන සංසුනාහි සාධකං මානසිකරෝණ බුදුරජාණන් වහන්සේ වදාරනම සුබද්‍රය ඒ කතා වලින් වැඩක් නෑ තේරුමක් මම ඔබට ධර්මයේ දේශනා කරන්න ඒ ධර්මයේ හොඳින් අහන්න හොඳට හිතේ තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් ආරම්භ කළා. යස්මින් කෝ සබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නූපලබ්බතේ සමනෝපි තත්ත නූපලබ්බ. ဒ ුතියෝපි තත්ත සමනෝ නූපලබ්බති තතියෝපි තත්ත සමනෝ නූපලබ්බති චතුත්ථෝපි තත්ත සමනෝ නූපලබ්බති. සබද්ද්‍රය යම් ධර්ම විනයක ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතිනම් ඒ ශාසනයේ පළවෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ දෙවෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ තුන්වෙනි ශ්‍රමණය ලැබෙන්නේත් නැහැ හතරවෙනි ශ්‍රමණය ලැබෙන්නේ මේ ශ්‍රමණය කියලා කියන්නේ මාර්ගඵලලාභීන්. සෝවාන්, සකරදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ආර්ය පුජ්‍යලයන් හතර දෙනා තමයි මෙතන ශ්‍රමණය යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ නැතිනම් ඒ ධර්ම විනයේ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ශ්‍රමණයෝ ලැබෙන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ ශ්‍රමණයන් හතර දෙනා ලැබෙන්නේ. මේ ධර්ම විනය කියලා මෙතන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මුල් අවදියේ මේ ශාසනයට තිබිච්ච නමක් තමයි ධර්ම විනය. ධර්ම විනය කිව්වහම මේ ශාසනය අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පසුකාලීනව තමයි ත්‍රිපිටක වශයෙන් දීඝනිකාය ආදී වශයෙන් සංග්‍රහිත වුණේ. ධර්ම විනය කියන්නේ බුද්ධ ශාසනය. එතන දල වශයෙන් ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය විනය කියන්නේ රාග දෝෂ මෝහ විනය. ශාසනයේ පදනම මේක තමයි. ඒ නිසා බුද්ධ ශාසනයට කියනවා ධර්ම විනය. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සුබද්ද්‍රය යම්කිසි ධර්ම විනයක ශාසනයක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය මාර්ගය ලැබෙන්නේ නැතිනම් ඒ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ශ්‍රමණය සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ශ්‍රමණයන් ලැබෙන්නේ නැහැ සුබද්‍රය යම්කිසි ධර්ම විනයක ශාසනයක මේ ආර්ය මාර්ගයේ ලැබෙනවා ඒ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ශ්‍රමණයන් ලැබෙනවා සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ ආර්ය පුජ්‍යලයන් හතර දෙනා ලැබෙනවා යම් ශාසනයක ආර්ය මාර්ගය ආර්ය ශ්‍රාණික මාර්ගය තියෙනවා ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධ සුබද්ද්‍රය මේ මගේ ශාසනයේ ආර්ය මාර්ගයේ විද්‍යමාන වෙනවා. ආර්ය මාර්ගයේ තියෙනවා. ඉදේව සුබද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුබද්ද්‍රය මේ මගේ ශාසනයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ශ්‍රමණයන් හතර දෙනාම මාර්ගඵලලාභයෙන් හතර දෙනාම ලැබෙන ශුඤ්ඤා පරප්පවාදා සමනේහි යන්නේ අනික් ශාසන ඔය පූර්ණ කාශ්‍යපාදීන්ගේ ෂට් ශාස්ත්‍රවරුන්ගේ ශාසන ශ්‍රමණයන්ගෙන් හිස් ඒ ශාසනවල ආර්ය පුජ්‍යලයන් ලැබෙන්නේ නෑ කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මම මාත්‍රකාවසෙන් සබාගත් කොටස බුදුරජාණන් වහන්සේ වදා ඉමේච සුභද්ද බික්ඛෝ සම්මා විහෙරේ අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අත්තා ඒක තේරුම සුභද්‍රය මේ භික්ෂූහු සම්මයක් විහරණයෙන් යුක්ත වන්නාහු නම් ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ ශාසනයේ භික්ෂූහු සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවා. මේ ලෝකය රහතුන්ගෙන් හිස්වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරන මේ මාත්‍රකා වශයෙන් ගත්ත පාළි වාක්‍යය ඊ타ම ප්‍රකට ඊ타මත්ම ශ්‍රේෂ්ඨයි මේ තර්ක විතර්ක වලට භාජනය වෙච්ච නොඑක් තැන් වල මේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ ඊටාම වැදගත් ඊටාම ප්‍රකට පාලි වාක්‍යයක් තමයි මේ. ඉමේච සබද්ද භික්ඛෝ සම්මා විහෙරෙය්‍යං සබද්ද්‍රේ මේ භික්ෂූහෝ සම්්‍යක් විහරණයෙන් යුක්ත වෙනවා. අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අත්තා. මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. සම්මා විහරයන් කියන්නේ සම්්‍යක් විහරණයෙන් යුක්ත වෙනවා. යම්කිසි පිළිවෙලකට භික්ෂූහු වාසය කරනවා නම් කියනවා සම්මයක් විහෙරණ මොකද්ද මේ සම්මයක් විහෙරණය කියන්නේ සම්මා විහෙරයන්ති එත්තතෝතාපන්නෝ අත්තන අධිගතක්තානං අඤ්ඤස්ස කතෙත්වාතං සෝතාපන්නං කරොන්තෝ සම්මා විහෙරතිනා මේ ගැන මේ අටුවා විස්තර කරලා තියෙනවා මොකද්ද මේ සම්මයක් විහෙරණය කියන්නේ දැන් කවුරු හරි මේ බුද්ධ ශාසනේ සෝවාන් බවට පත් වෙනවා එහෙම සෝවාන් වුණාම එයා දන්නවා තමන් ආපු මේ මාර්ගය. සෝවාන් වෙන්වීම සඳහා පැමිණිච්ච භාවනා මාර්ගය සමාධි විදර්ශනා මාර්ගය ඒ හැම කෙනෙක්ම තමන් ආපු මාර්ගය දන්නේ. ඉතින් මෙහෙම සෝවාන් බවට පත්වෙච්ච පුජ්‍යලයා නිස්සද්දව ඉන්නේ නැති. මේ තමන් ආපු මාර්ගය අනික් අයට කියා දෙන්නට. සෝවාන් වීම සඳහා භාවනා කරන්නේ මෙහෙම. සමාධි භාවනාව කරන්නේ මෙහෙමයි. විදර්ශනා භාවනාව කරන්නේ මෙහෙමයි. සෝවාන් වීම සඳහා සමාධි විදර්ශනා වශයෙන් හිත පිහිටුවා ගන්න මෙහෙම. මේ විදියට තමන් ආපු මාර්ගය අනික් අයට කියා දෙන්නට. කියා දීලා තමන්ට පුළුවන් තරමින් තවත් බොහෝ දෙනා සෝවාන් බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි සම්මා විහරණියොන් සම්්‍යක් විහරණය කියලා කියන්නේ. එතකොට තමන් සෝවාන් බවට පත් වෙලා නිස්සද්ද වෙන්නේ නැතුව තමන් ආව භාවනා මාර්ගයේ සෝවාන්නේ මග ඔක්කොම අනික් අයටත් කියා දෙන්නට කියා දීලා Tamanට පුළුවන් තරම් බොහෝ දෙනාම සෝවාන් බවට පත් කරවන්නට ඕන. අන්න ඒක තමයි මේ සම්මයක් විහෙරණය කියන්නේ. මෙතන වදාළ භික්ෂූන් මහන්තේලා පිරිබඳව ඒ වගේ සෝවාන් බවට පත් වෙච්ච භික්ෂුවක් නම් නිස්සද්ද වෙන්නේ නැතුව අනික් අයටත් මේ මග කියා දීලා තව බොහෝ දෙනා සෝවාන් බවට පත් කරවන්නට ඕන. අන්න ඒක තමයි සම්්‍යක් විහරණය සෝවාන් පුද්ගලයා. ඊළඟට යම් භික්ෂුවක් සතරදාගාමි බවට පත් වෙනවා. ඒ භික්ෂුවක් දන්නවා මම මේ මේ විදිහට භාවනා කරලා මේම සමාධි දර්ශනා කරලා මේ විදිහට පිළිපදලා තමයි මෙතෙන්ට සකෘදාගාමි බවටපත් උනේ මෙහෙමයි. තමන් ආපු මාර්ගය තමන් ඒ සඳහා භාවනා කළ හැටි ඒකට හිත පිහිටුවා ගත්තු හැටි ඔක්කොම දන්නවා ඊළඟට තමන් නිස්සද්ද වෙන්නේ නැතුව ඒ භික්ෂුව තවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ දෙනාට මේ මඟ පෙන්වා දෙන්නට මඟ කියා දෙන්නට සමන්ට පුළුවන් තරම් අය එහෙම මඟ කියා දීලා සකරුදාගාමි බවට පත් කරවන්නට ඕන මෙන්න මේක තමයි සකෘදාගාමි පුජ්‍යලයාගේ සම්මයක් විහරණ ඊළඟට අනාගාමි පුජ්‍යලය තමන් අනාගාමි බවට පත් වුණා නම් නිස්සද්ද වෙන්නේ නැතුව තමන් ආමග කියා දෙන්න ඕන අනෙක් අනාගාමි වීම සඳහා තමන් ආ මාර්ගය දන්න. අනාගාමි වෙන්න මම මේ මේ විදිහටයි භාවනා කළේ. සමාධි විදර්ශනා කළේ මෙන්න මේ ආකාරයටයි අනාගාමි වෙන්නේ. මගේ භාවනා හිත පිහිටවා ගත්තේ මෙහෙමයි අනාගාමි වීම සඳහා. ඉතින් මේ විදිහට අර තමන් ආපු මාර්ගය තව බොහෝ දෙනාට කියා දෙන්නට කියා දෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තමන්ට පුළුවන් තරමින් අනාගාමි බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි අනාගාමි පුජ්‍යලයාගේ සම්මයක් විහෙරම ඊළඟට යම්කසේ භික්ෂුවක් රහත් වුණාන තමන් රහත් වුණා කියලා නිස්සද්ද වෙන්නේ නැතුව මේ රහත් වීම සඳහා ආ මාර්ගය Taman දන්නවා. මෙන්න මේ විදියට භාවනා කරලායි මෙන්න මේ විදියට සමාධි දර්ශනා වඩලා මෙන්න මේ විදියට සිත පිහිටවලා තමයි මම අනාගාමි බවට පත් වුනේ. Taman dan අනාගාමි බවට නෙමෙයි රහත් බවට පත් තමන් දන්නවා ඒ මග. ඒ නිසා අනික් අයට කියා දෙන්නට ඕන රහත් වීම සඳහා හිත පිහිටවා ගන්න මෙහිමයි. රහත් වීම සඳහා භාවනාරමුණු මෙනෙහි කරන්නේ සංස්කාරයන් සම්මර්ෂණය කරන්නේ මෙහිමයි. සමාධි විදර්ශනා භාවනා කරන්නේ මෙහිමයි. මේ විදිහට තවත් භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසට තමන් ආව මාර්ගය පෙන්වා දීලා කියාදී. තවත් බොහෝ දෙනා රහත් බවට පත් කරවන්නට ඕන. මෙන්න මේක තමයි රහතුන් වහන්සේගේ සම්්‍යක් විහෙරණ. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරේ. සුබද්දරේ මේ භික්ෂූහු සම්්‍යක් විහෙරණයෙන් යුක්ත වෙනමනම් මේ ලෝකය රහතුන්ගෙන් මිස් වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේක තමයි සම්මයක් විහෙරණ. දැන් මේ කෙටියෙන් කියා දුන්න සෝවාන් පුජ්‍යලයාගේ සම්මයක් විහෙරණය සකෘදාගාමි පුජ්‍යලයාගේ සම්මයක් විහෙරණය අනාගාමි පුජ්‍යලයාගේ සම්මයක් විහෙරණය රහත් පුජ්‍යලයාගේ සම්මයක් විහෙරණය මේ විදියට භික්ෂූහු සම්මයක් විහරණයෙන් යුක්ත වන්නාහු නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට තව පුජ්‍යලයක් ඉන්නවා. දැන් සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියලා මේ පුජ්‍යලයන් හතර දෙනාම සම්මයක් විහෙරණයෙන් යුක්ත වුණහම තමයි මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සාවුජ්ජලේ කින්නවා ආරද්ධ විපස්සක ඒ කියන්නේ විදර්ශනා භාවනා මාර්ගයේ යනවා හොඳට භාවනාව දියුණු කරගත්ත මුදුන් පැමිණි විපස්සනාව කියන එකයක තේරුම ආරද්ධ විපස්සනා. ඉතින් මේ පිළිබඳව තේරුම් ගැනීමට මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ සුබද්‍ර පරිබ්‍රාජකායාට වදාළ ගාථාවක් කියනවා. ඒකුණතින් සුවයසාසු භද්ද යං පබ්බජින් කිං කුසලානුයේසි වස්සානි පඤ්ඤාස සමාධිකානි යතෝ අහං පබ්බජිතෝ සුභන්ද ඥායස්ස ධම්මස්ස පදේසවත්ති හිතෝ බාහිද්ධා සමනෝ පිනත්ති මේ බුදුරජාණන් වහන්සේ සුබද්‍ර පරිබ්‍රාජකයාට වදාළ අදහසක් ඒකෝන තින්සෝ වයසා සුබද්ද යං පබ්බජින් කිං කුසලානු වේසි සුබද්‍රය මම 29 වයසේදී 29 කියන්නේ එකක් අඩු 30 29 කියන එක. 29 වෙනි වර්ෂයේදී පැවිදි වුණා. මනාටද මේ කිං කුසල ගවේස කුසලය යහපත කුමක්ද කියලා හොයන්නේ ඒ පදය එහෙම තිබුණත් මේ කිංකුසල ගවේෂේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වේ කාලේ චර්යාව සිද්ධාර්ථ කුමාරයාගේ චර්යාව ගැන සලකා බලනකොට මේ විමුක්තිය සොයාගෙන තමයි පැවිදි වෙන්නේ. කිං කුසල ගවේෂී කියන්නේ ඒක. සිද්ධාර්ථ කුමාරය මහල්ලෙක් ලෙඩෙක් මරණයක් ජරාව ව්‍යාධිය මරණ මෙන්න මේවා දැක්කනේ ඊළඟට පැවිදි රූපයක් මේ සතර පෙර නිමිති මෙයින් ජරාව ව්‍යාධිය මරණය මේ තුන ගැන බෝධිසත්වයන්ගේ හිතේ කාවැටි. මේ ජරා ව්‍යාධි මරණ කියන මේවෙන් මිදෙන්නට ඕන. අන්නේ කොහාගෙන තමයි පැවිදි විමුක්තිය සොයාගෙන. කින් කුසල ගවේෂී කියන්නේ ඒකයි. මේ ජරා ව්‍යාධි මරණ වලින් මිදීමේ සැනසීම විමුක්තිය සොයාගෙන තමයි බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරය මේ 29 වෙනි වර්ෂයේදී පැවිදි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනා සුභද්‍රය මම කිං කුසල ගවේසී විමුක්තිය සොයාගෙන මේ 29 වෙනි වර්ෂයේදී මහණුණාද පැවිදි බිමටපත් වුණා. වස්සානේ පඤ්ඤාස සමාධි කාණී යතෝ අහං පබ්බජිතෝ සබද්ද සබද්දරයම ධම්මම පැවිදි වෙලා වස්සානේ පඤ්ඤාස සමාධි කාණී වර්ෂයක් අධික කොට ඇති 50ක් වෙන. ඒ කියන්නේ 51 වර්ෂයක්. සුභද්‍රේ යම් දාසක මම පැවිදි වුණාද එදා ඉඳලා දැන් මම පැවිදි වෙලා 51 වසරයක් අවුරුදු 51 මේ පිරිනිවන් පාන්න අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80යි එතකොට 29 වෙනි වර්ෂයෙන් අබිනිෂ්ක්‍රමණය කළාම මහාන වුණාම තව 51 වර්ෂයක් මහානකමේ බුදුරජාණන් වහන්සේ ගත කළා කියලා. ඒකයි මේ වදාරන්නේ. සුභද්‍රේ මම විමුක්තිය සොයාගෙන අවුරුදු 29 දී පැවිදි වුණා. දැනට මම පැවිදි වෙලා හිටන් අවුරුදු 51ක් වෙනවා. ඥායස්ස ධම්මස්ස පදේශ වත්ති ඊතෝ බහිද්ධා සමනෝ පිනක් සුභද්‍රය මේ 51 වසරයක් මුළුල්ලේහි මට හමුුණේ නෑ එකම එක ශ්‍රමණයෙක්වත් ඒ කියන්නේ මාර්ගඵලලාභී සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් යන මේ මාර්ගඵල ලාභියෙක් මේ 51 වර්ෂයේ තුලම මට හම්බ වුණේ නැහැ. ඒතියා ඥායස්ස ධම්මස්ස පදේශවත්තේ කියන්නේ මාර්ගඵල සඳහා විදර්ශනා භාවනාවේ යෙදෙන කෙනෙක්වත් මට හම්බුනේ නැහැ. මේ 51 වර්ෂයේ මුළුල්ලෙහි සෝවාන් ආදී මාර්ගඵලලාභියෙක් සියා ඒ මාර්ගඵල ලබන්නට විදර්ශනා භාවනා කරන කෙනෙක්වත් මට ලැබුණේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතන ඥායස්ස ධම්මස්ස පදේශ වත්තේ කියන්නේ ආරද්ධ විපස්සක. ප්‍රධාන වශයෙන් ආරද්ධ විපස්සක මට්ටමට පැමිණෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අවසානය. මේකට මුදුන් පැමිණි විදර්ශනා සිකහාපත්ත විපස්සනා කියලා කියනවා. මුදුන් පැමිණි විදර්ශනා. අපි සාමාන්‍යයෙන් ගන්නකොට සෝවාන් ආදී මගඵල සඳහා සමාධි විදර්ශනා භාවනා කරන කෙනෙකුට කියන්න පුළුවන් ආරද්ධ විපස්සක. ඒක සම්පූර්ණයෙන් නියම අර්ථයට අනුව කියනකොට අර මුදුන් පැමිණි විදර්ශනාව කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අගභාගයේ තමයි ආරද්ධ විපස්සක කියන්නේ ඉතින් මෙහිදී මේ සුභද්‍ර පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ වදාරන මා සුභද්‍රය මම දැන් ගිහිගෙන් නික්ම පැවිදි වෙලා විමුක්තිය සොයාගෙන නිවන සොයාගෙන පැවිදි වෙලා අවුරුදු 51ක් වෙනවා මම 29 වෙනි වර්ෂයේදී තමයි මේ විමුක්තිය සොයාගෙන පැවිදි වුණේ. ඒ පැවිදි වෙච්ච දායින්දලා දැනට අවුරුදු 51ක් මේ 51 වර්ෂයේ මුළුල්ලෙහිම මට කවදාවත් සමුනේ නෑ ශ්‍රමණේ. මාර්ගඵලලාභියෙක් මට දකින්නට ලැබුණේ නෑ. මාර්ගඵලලාභියෙක් කියා මාර්ගඵල සඳහා විදර්ශනා භාවනා කරන කෙනෙක්වත් මට හමුුනේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ සුබද්දර පරිබ්‍රාජකයාට මෙතෙන්දී දේශනා ඉමේච සුබද්ද බික්ඛෝ සම්මා විහෙරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ථාති කියලා මේ දේශනාව සුභද්‍රේ මේ භික්ෂූහු මෙතෙක් විස්තර කළ ආකාරයට සම්මයක් විහෙරණයෙන් යුක්ත වෙනවා. සෝවාන් සකටදාගාමි අනාගාමි අරහත් ඒ පුජ්‍යලයන් තවත් බොහෝ දෙනාව සෝවාන් ආදී මාර්ගඵලවලටපත් කරනවා කියාති. ඊළඟට මේ අවසානයේ ප්‍රකාශ කළ ආරද්ධ විපස්සක. ඔහුටත් කරන්න සේවයක් තියෙනවා. ඔහු තමන් යන මාර්ගය දන්නා විදර්ශනා මාර්ගය. තමන් තනියමේ මාර්ගය යාම පමණක් නෙමෙයි. තවත් බොහෝ දෙනාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ බොහෝ දෙනාට මේ ආරද්ධ විපස්සක බවට පත් වෙන්න විදර්ශනා භාවනා මාර්ගයේ තමන් යන මාර්ගය කියා දෙන්න. එහෙම කියා දීලා තවත් බොහෝ දෙනා ආරද්ධ විපස්සක බවට පත්කරනවා නම් අන්න ඒකත් සම්මයක් විහෙරණයක් වෙනවා. එතකොට සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ පුජ්‍යලයන් හතර දෙනත් ආරද්ධ විපස්සක කියන මේ පස්වෙනි පුජ්‍යලය මෙතෙක් කියා දුන්නු හැටියට සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවනම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර වදාළා. අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති මේ බුදුරජාණන් වහන්සේ වදාළ පදය අටුවාවේ විස්තර කරනවා අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති නලවණං සරවණං විය නිරන්තරෝ අස්ස මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේක මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන. එතකොට මේ අටුවාවේ විස්තර වෙනවා නලවණං සරවණං දීක. ඒ කියන්නේ බටවණයක් නෙළුම් මිලක් නෙළුම් කැලයක් වගේ මේ ලෝකේ රහතුන්ගෙන් පිරී පවතිනවා කියලා. බටවණයක් කියන්නේ සම්පූර්ණයක පිරී පවතිනවා. නෙළුම් මිලක් නෙළුම් කැලයක් කියන්නේ ඒකත් මල් වලින් පිරී පවතිනවා. අන්න ඒ වගේ මේ මෙතෙක් විස්තර කළ ආකාරයට සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් ආරද්ධ විපස්සක කියන මේ පස් දෙනා අර කියා දුන්න හැටියට සම්මයක් විහරණයෙන් යුක්ත වෙනවා මේ ලෝකයේ බටවණයක් නෙළුම් කලයක් වගේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා තමයි ඒ තෝරලා තියෙන්නේ. ඊළඟට මේ මාර්ගඵල ලැබීම පිළිබඳව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රීමක දේශනේ තමයි මෙතෙක් විස්තර කරන්නට යෙදුනේ මේ පිළිබඳව අටුවාවලත් විස්තර කළා කියලා. කොහොමද මේ මාර්ගඵලලාභයෙන් ලැබෙන්නේ කියලා. ඒ මධ්‍යම නිකාය අටුවාවේ එක විදිහකටත් දීඝනිකායාට ආවේ තවත් විදිහකටත් මේක විස්තර කළා. මේ අවුරුදු 5000ක කතාව බුදුරජාණන් වහන්සේ වදාළ එකක් නෙවෙයි. මේ අටුවාවල තියෙන එක. ඒ අටුවා මතයට අනුව තමයි අපේ බෞද්ධයන් අතර හැමතැනම මේ 5000 කතාවක් තියෙනවා. හැබැයි මේක අද ඊයේ නෙවෙයි අනුරාධපුර යුගයටත් එහා ඉඳලා මිහිඳු යුගයේ ඉඳලාම තිබිච්ච එකක් වාගේ පෙනෙන්නට තියෙනවා. අපි ඒ ගැන ඩිංගක් සොයා බලන්නට ඕන. දැන් මධ්‍යම නිකාය අටුවාවේ මේ ශාසනය ශාසනය කියනකොට මේ ප්‍රතිවේද ශාසන. ඒ ගැනයි මේ මෙතන ශාසනය කියන්නේ. ප්‍රතිවේද ශාසනය කියන්නේ ධර්මයේ අවබෝධ කරන කාලය ඒක තමයි. මේ මධ්‍යම නිකාය අටුවාවට අනුම පළවෙනි වර්ෂ 10 දී සිව් පිළිසිඹියාපත් රහත් බවට පත් වෙන්නට. ඔය අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන චතු පටිසම්භිදා වශයෙන් ඒ අවබෝධයත් ඇතුව රහත් වීම තමයි ශූපලිප්තියෙන් පියාපත් රහත් බව කියනවා. එතකොට මේ මධ්‍යම නිකායට කතාවට අනුව පළවෙනි වර්ෂ 10 දී ශූපලිප්තියෙන් පියාපත් රහත් බවට පත් වෙන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි වර්ෂ 10 දී ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා පහළ වෙනවා. ඒ කියන්නේ ධ්‍යාන අෂ්ඨ සමාපatti නැතුව විදර්ශනා භාවනා කළ රහත් වෙන උදවිය චක්කුමාල රහතන් වහන්සේ වගේ. ඒ විදිහේ දෙවෙනි දාහ පවතින්නේ ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලාගේ පස්සේ. ඊළඟට තුන්වෙනිදාහ එනකොට ඒ සුෂ්ක විදර්ශක රහත් වශයෙන් ඒ රහත් බවට ප්‍රමිනෙන්නත් බෑ. තුන්වෙනි දාහේදී අනාගාමි බවට පත් වෙන්න පුළුවන්. මේ කල් ගත වෙනකොට ටික ටික අඩු වෙලා යනවා. දැන් අපි වාසය කරන්නේ තුන්වෙනි දාහේ. මේ තුන්වෙනි දාහදී අනාගාමී බවට පත් වෙන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි දාහදී සකරදාගාමී බවට පත් වෙන්නට පුළුවන්. පස්වෙනි දාහදී සෝවාන් බවට පත් වෙන්නට පුළුවන්. මේ මධ්‍යම නිකාය අටුවා මතයට අනුව වර්ෂ 5000 ප්‍රතිවේද ශාසනය වර්ෂ 5000 පවතින්නේ මේ විදිහට සිව්පෙලිස් පින්දිපියා රහතන් වහන්සේලාගේ වශයෙන් 1000යි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාගේ වශයෙන් දෙවෙනි 1000 තුන්වෙනි 1000 අනාගාමී වශයෙන් හතරවෙනි 1000 සකෘදාගාමී වශයෙන් පස්වෙනිදා සෝවාන් මග. මේ විදිහටයි මේ මජ්ක්‍ධිම නිකායට කතා මතයට අනුව මේ අවුරුදු 5000 පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඊළඟට දීඝනිකායට කතාවට අනුව මේ 5000ක් පිළිබඳව විස්තර කරලා කියනවා. ඒ දීඝනිකායට කතාවට අනුව පළවෙනි අවුරුදු 10 දී අර කලින් කිව්වා වගේම ශෝ පිළිසඹියාපත් රහත් බවටපත් වෙන්නට පුළුවන්. පළවෙනි දාන. අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන මේ චතුපටි සම්බිදා වශයෙන් හේතුඵල ධර්මයන් මනාකොට අවබෝධ කිරීම මතෙන් සිව් පිළිසෙඹියාපත් රහත් බවටපත් වෙන්නට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි වර්ෂ 10. ඊළඟට දෙවෙනි වර්ෂ 10 දී ෂට් අභිඥා වශයෙන් රහත් බවටපත් වෙන්නට සත් අභිඥා කියලා කියන්නේ ඉද්දවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, දිබ්බ චක්ඛු ඥානය, పూర్වේ නිවාසාන ස්මෘති ඥානය කියන මේ අභිඥා පහයි. ඊළඟට හය වෙනුම ආශ්‍රවක්ෂය කර ඥානය කියන